ඔන්න ඔවගේ ස්වභාවයක් නම් තියෙන්නේ එයා සුදුසු කෙනෙක් නෙමෙයිනේ. අන්න ඒ වගේ තමයි පින්වතුනි. අපි තුල සත්‍යවාදීව ජීවිතය ගැන හොයන ගතිය නැත්තම් බුදුරන් වහන්සේගේ ධර්මයේ කොච්චර ඉගෙන ගත්තත් ඒක හරියට කසල සෝදක කෙනෙකුට නැත්නම් කැන්ටින් එකේ කෙනෙකුට ප්‍රොෆෙසර් කෙනෙක් කරන ලෙක්චර් එකක් අහගෙන ඉන්නා වගේ වැඩක්. එච්චරයි තියෙන්නේ. එතනින් එහා දෙයක් නැහැ. එහෙනම් ඔබ තුල හොඳට තේරුම් ගන්න ඉස්සලාම කළ යුතු කාරණාව තියෙන්නේ අපි සත්‍යවාදීද කියලා බලන එක. බුදුරන් වහන්සේගේ ධර්මයේ තියෙන තනි ක්‍රම සත්‍යවාදී අයට මොනම හරි කාරණාවක් එක්ක ජීවිතය අසත්‍යයි නම් ජීවිතේ බොරුවක් එක්ක ඉන්න හදනවා නම් ජීවිතේ වැරද්දක් එක්ක ඉන්න හදනවා නම් ඒ කෙනෙකුට පින්වතුනි බුදුරන් වහන්සේගේ ධර්මයේ ගෝචර වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි හිතමුකෝ මෙහෙම ආට් කරලා ඒ තුනක් කරා ලංකාවේ ෆස්ට් පළවෙනියා අයිලන්ඩ් රෑන්ක් පළවෙනියා. එයාට මෙඩිකල් ෆැකල්ටි යන්න ඕන යන්න පුළුවන්ද යන්න බෑ කොමස් කල්ල පලවෙනියා ලංකාවෙන් එයාට ඉංජිනට ෆැකල්ටි යන්න ඕන යන්න පුළුවන්ද ඒත් බෑ හැබැයි මැස් කරලා යම් කිසි කෙනෙක් පලවෙනි සැරේත් පේරුණත් පේල්ලුනත් ඊළඟ සැර යන්න උත්සාහ ගන්න පුළුවන්නේ. අරය කොච්චර ගත්තත් යන්න බෑ. අන්නේ වගේ අපට ශාසනය තුලින් පේනවා මොකද්ද පේන්නේ? හොඳට ධර්මයක් දන්නවා. හොඳට ඉගෙනගෙන තියෙනවා. හැම දෙයක්ම තේරෙනවා, වැටහෙනවා. සියලුම දේවල් කරනවා. ඒ කියන්නේ අර ඉහළ කෙනෙක් වගේ පේනවා. නමුත් සත්‍යවාදී නැත්තම් එයා සුදුසු ධර්මය අහන්නේ. සුදුසු නෑ. එයා හරියට ලංකාවෙම පළවෙනියා වෙලා තියෙනවා ආට් කරලා. හැබැයි ඕනකම තියෙන ඉංජිනේරු ෆැකල්ටි යන්න. හැබැයි ලංකාවේ මාට් කරලායි පළවෙනිය. මෙන්න මේ වගේ තමයි අපට පිටට පේනවා ඉහළින්ම පේනවා. එයාගේ සාසනය කියන කාරණාවේ තියෙන පිටට පේන සියලුම දේවල් ඉහළින්ම තියෙන බව පේනවා. පැවිද්ද තියෙනවා වෙන්න පුළුවන්. ඊළඟට උපාසක කෙනෙක් වෙන්න පුළුවන්. ඊළඟට හොඳට ධර්ම දැනුමක් තියෙනවා වෙන්න පුළුවන්. හොඳට විග්‍රහ කරලා දෙන්න පුළුවන්කම තියෙනවා වෙන්න පුළුවන්. තව ගොඩාක් දේ තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි එයා හැම වෙලෙම ඉන්නේ ඇස කරන ආසය දිවකය මනස කියන මේ කාරණා ගෝචර වෙද්දී ඒකකට සමීපල සතුටින්. ඒකක් වැරදි කියලා අයින් කර. එහෙනම් දැන් මෙහෙම ඉන්නවා කියන්නේ සත්‍යවාදීද? සත්‍යවාදී නෑනේ. ඒ කියන්නේ එයාගේ ජීවිතය තුළ එයා බොරු එක්ක ඉන්න කැමති. එයාට ඕනකම නෙමෙයි තියෙන්නේ හැම වෙලෙම. එයා හැම වෙලෙම කරන්නේ තමන්ට අර පිටින් ලැබෙන්නා වූ මේ කාරණා එක්ක ඉහළ බවක් තියෙනවා. එයාලට කොච්චර ධර්මයේ කියන කාරණාවක් ඇහුණත් ධර්මයේ කියන කාරණාවක් කතා කරත් එතනින් එහාට යන්න බෑ. එහෙනම් පින්වතුනි හොඳට තේරුම් ගන්න අපට අවශ්‍යයි කොහොමද සත්‍යවාදී වෙන එක. එතෙන්දයි බුදුරණවහන්සේගේ ධර්මයේ තියෙන්නේ. දැන් ඔබට මම පැහැදිලි කරානේ ජීවිතය කියන කාරණාව ජීවත් වෙනවා කියන්නේ ඇසෙන් රූප දකින්න එක. ඔක නෙමේද? කනෙන් සද්ධාහන එක. නාසෙන් ආග්‍රහණය කරන එක. දිවෙන් රස ලබන එක. කයෙන් පහස ලබන එක. මනසින් හිතන එක තමයි ජීවත් වෙනවා කියන්නේ. මෙන්න මේක ජීවිතයේදී අපි රූපයක එකතු වෙලා නම් ඉන්නේ. සද්ද ගන්ධ රස පහස අරමුණක එකතු වෙලා ඒකත් එක්ක යන්නම නම් ඉන්නේ. ඒක ප්‍රතික්ෂේප කරන්නම නම් ඉන්නේ. අපි ඒ කරන කටයුත්ත පස්සේ හිතනකොට බරු බොරුවක් කියලා. අපි එහෙනම් දැන් කටයුතු කළ යුතුයි නේද? එහෙන් රූප දකිනකොට කොහොමද යථාර්ථවාදී විය යුත්තේ කියන කාරණාව හොයන බවත් එක්ක ජීවිතේ සිදුවෙන කටයුත්ත. ඒකට උපකාර වෙන්න ගැඹුරු දේශනාවක් මම ඔබට පැහැදිලි කරන්න දහස් කළා.